අද අපි මේ සාකච්ඡා කරන කාරණාව ඊ타මත්ම බරපතල ලෙස අපේ ජාතියේ අපේ දේශයේ අපේ රටේ අනාගතය පිළිබඳව බලපාන එහෙමත් නැත්නම් ඊ타මත්ම තීර්ණාත්මක කාරණාවක් හැටියට අපිට සඳහන් කරන්න වෙනවා විශේෂයෙන්ම මෑත මේ මාසේ 11 වෙනිදා ඉදිරිපත් කරපු ඉන්ඩීරික ප්‍රකාශය මගින් කතෝලික සභාව නැවතත් හෙළි කරලා තියෙනවා ඒ අය මේ බෙදුම් වාදයේ න්‍යායාචාර්යවරුන් බව. ඇත්තටම බෙදුම් වාදයේ න්‍යායාචාර්යවරුන් හැටියට අද අපි අඳුනගන්නේ මල්කම් රංජිත් අගරගත් රද්දුගුරුතුමන් ඇතුළු කණ්ඩායමයි. එය කවදාවත් මේ රටේ ඒකීයත්වයේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කටයුතු කරපු අය නෙමෙයි. පැහැදිලිව අපි දන්න. නමුත් එය මේ తত্ত্বය අපේ ලංකාවේ විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් මේ රටේ අහිංසක දෙමව්පියන්ගේ දරුවන් ජීවිත පරිත්‍යාගයෙන් විශාල වගකීමක් තමන්ගේ උරමත අරගෙන මේ යුද්ධේ ජයග්‍රහණය කළාට පස්සේ එයාට සිද්ධ වුණා මේ තමන්ගේ පරාජය එහෙමත් නැත්නම් යුද්ධමය වශයෙන් සිද්ධ වෙච්ච පරාජය නැවත ජයග්‍රහණයක් බවට හරව ගන්න. ඒ හරව ගන්න යන වැඩපිළිවෙලේදී එය ජිනීවා වලට කේලම් කියපු හැටි අපි හොඳටම දැක්කා. ඒ විතරක් නෙමෙයි ඒ දවස්වල ඔය රායම්පු ජෝසප් වගේ අය විවෘතව ඉදිරියේදීම ප්‍රසිද්ධියේම LTT සංවිධානයේ උපදේශකයන් හැටියට LTT සංවිධානයේ අරමුණ සඳහා යන පිරිස හැටියට එය පෙරී හිටියත් අපි දන්නවා එතරම් හොඳින් මතු පිට කතා කළේ නැහැ කතෝලික සභාව මෙතෙක් මේ පිළිබඳව. නමුත් මේ ඩෙරික ප්‍රකාශය තුළ ඊ타මත්ම බරපතල කාරණා කීපයක් සඳහන් කරනවා. එතනදී ඊ타මත්ම වැදගත් කාරණාවක් තමයි මේ නිජබිම් සංකල්පය. මේකදී සාම්ප්‍රදායික භූමි කියන වචනේ හඳුන්වන්නේ නිජබිම. එතකොට ඒ අයට තමන්ගේ නිජබිම් පිළිබඳව අයිතියක් වාසය කිරීමට සහ ඒ පිළිබඳව තීරණ ගැනීමට ඇති අයිතිය පිළිබඳව කතා කරනවා. ඒ අපේ රටේ ව්‍යවස්ථාව තුළ තියෙන ඔය ආණ්ඩුකාරයෙක් පත් කර ගැනීම සහ ආණ්ඩුකාරයා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තියෙන මේ කාරණාවේදී අපි ඉතාම හොඳින් දන්නවා වර්තමානයේ ඒ අයගේ මහැමතීන් පවා ඉන්නවා LTT සංවිධානයේ සන්නද්ධ නායකයෝ හැටියට කටයුතු කරපු අය. හැබැයි LTT සංවිධානයේ සන්නද්ධ නායකයින් හැටියට කටයුතු කරපායට දේශපාලන කටයුතු හැටියට ඒ අයට මහමැතිකම් පවා දරාගෙන එහි කටයුතු කරන්න පුළුවන්කම තියෙද්දි අපේ ආණ්ඩුකාරවරයෙක් දැන් විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් ආණ්ඩුකාරවරයා හැටියට ඉඳීම පිළිබඳ උන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට අපි දන්නවා ලක්ෂ 3කට අධික සිවිල් ජනතාවක් නිදහස් කරගත්තේ හමුදාව ඒ මානුෂීය යුද්ධ අවස්ථාවේදී. නමුත් මේ මානුෂීය යුද්ධ අවස්ථාවේදී ඒ අය නිදහස් කරගෙන එයාට ගෙවල් දොරවල් හදලා දීලා බොණ්ඩ වතුර ටික දීලා එයාගේ අවශ්‍යතා ඉටු කරලා දෙන අදටත් ඒ බලා ගන්න. හොඳ ආකාරවම අපි උතුරට ගියන් පස්සේ අපේ නායකහාමි අපිට දකින්න ලැබෙනවා උතුරට ගියාම ඒ උතුරේ ගොඩක් මිනිස්සු පවුල් නඩත්තු වෙන්නේ දෙමළ පවුල් නඩත්තු වෙන්නේ හමුදාව මතින්. හමුදාව තමයි එයාට උදව් කරන්නේ. හමුදා කැම්ප් එකෙන් තමයි කැම බියුම් පවා දෙන්නේ. ඒ තරමට එයව නඩත්තු කරන්න කටයුතු කරන මේ හමුදාවට ආරක්ෂක කටයුතු පමණක් බාර දිය යුතුයි ඔවුන් එයින් ඉවත් කරගත යුතුයි කියන මේ තැනට පොළඹවන්න මොකක්ද මේ කතෝලික සභාවට තියෙන හදිසිය කලබලය සහ උවමනාව. ඒ නිසා ඒ තුල පැහැදිලිව පේනවා ඒ අය මේ බෙදුම් වාදය නැවත ඇති කරන්න කටයුතු කරන්නේ. මම හිතන්නේ මේ නත්තල් සමයේ මේ අය සාමයේ දූතයාගේ පණිවිඩය වෙනුවට ද්වේෂයේ දූතයා එහෙමත් නැත්නම් ද්වේෂය පළ කරන්න තමයි මේ අය කටයුතු කරන්නේ එහෙමත් නැත්නම් රට බෙදන්න රට නැවතත් අවුලවන්න මේ නියු රට අවුලවන්න තමයි එයාගේ එයා කටයුතු කරන්න කියන එක අපි මේ අවස්ථාවේදී වගකීමෙන් සඳහන් කරන්න ඕනේ ඒ වගේම තමයි තව විශාල ප්‍රශ්නයක් තියෙනවා මෙතන භාෂාව හා සම්බන්ධයෙන්. දැන් මෙතනදී රැකියා ලබා දීමේදී සිංහල දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා ත්‍රයම දැන දන්නා අයට පමණයි රජයේ හෝ පෞද්ගලික අංශවල රැකියා දිය යුත්තේ කියලා මේ ඉන්දියාතික ප්‍රකාශය සඳහන් කරනවා. එතකොට අපි දන්නවා ශ්‍රී ලංකාව බහුතරයක් සිංහල භාෂාව කතා කරන උදවිය. හැබැයි සිංහල භාෂාව මේ රටේ බහුතරයක් කතා කරන නිසා දෙමළ මුස්ලිම් කාටත් සිංහල භාෂාව කතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව මේන් සිද්ධ වෙන්නේ සිංහලයා සම්පූර්ණයෙන්ම මේ රටේ ව්‍යවසායකත්වයෙන් ඈත් කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් සිංහලයාට තියෙන අවස්ථාවන් නැති කරලා, ඔහුගේ රැකියා අවස්ථාවන් නැති කරලා, ඒ ඇයට මේ හරහා සාමය ඇති කරන්න නෙමෙයි. මේ හරහා මේ රැකියා ප්‍රමාණය ඔවුන් වෙත හරවාගෙන මේ තවත් අරගලයක් ඇති කිරීමේ එක්තරා වැඩපිළිවෙලක් හැටියට අපිට මේක දකින්න පුළුවන්. අපි නීති විද්‍යාලේ ප්‍රශ්නය ගැන කතා කළා. ඒ නීති විද්‍යාලේ ප්‍රශ්නේ දිහා බැලුවෙන් පස්සෙත් පේන්නේ ඒ විදිහට භාෂාව හෝ කතා කරන භාෂාව ජනවර්ගයේ තීරණය කරගෙන ඒ ඒ දේවල් වලට ඒ අය ඇතුළත් කරගැනීමේ වැඩපිළිවෙල තවත් එක අවස්ථාවක්. මේක එක පැත්තක්. ඊළඟට භූමිය හා සම්බන්ධයෙන් ගත්තාම මේ භූමිය ඔවුනොවුන් ජනවර්ග හැටියට වෙන්වෙන්ව වාසය කිරීමත් ඒ වගේම ඔවුන්ගේ නිජබිම් සංකල්පය පිළිගැනීමත් වැදගත් ඉතයි සඳහන් කරන්නේ. ඉතින් මේ සියල්ල දිහා බැලුවෙන් පස්සේ මේ එඩේරික ප්‍රකාශය නමින් ඉදිරිපත් කරන මේ ප්‍රකාශය මියගිය LTTE සංවිධානයේ නැවත පණ ගැන්වීමටත් ඔවුන්ගේ අභිලාෂය වෙනත් විදිහකින් කියනවා නම් කතෝලික සභාව හැමදාමත් ක්‍රියාත්මක කළේ මේ ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ වැඩපිළිවෙලේ න්‍යාය පත්‍රය. එතකොට මේ න්‍යාය පත්‍රය ඔවුන් වෙනත් ක්‍රමයකට ඉදිරිපත් කරන හැටියටයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාටත් ඒ වගේම රටේ වගකීම් යුතු හැමදෙනාටමත් ජනතාවටත් සඳහන් කරන්නේ කතෝලික සභාවට කවදාවත් ඕනකමක් තිබුණේ නැහැ මේ රටේ ස්වෛරීත්වය වෙනුවෙන් රටේ ඒකීයත්වය වෙනුවෙන් භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කටයුතු කරන කිසියෙකු මේ තුල රඳවා ගන්න. ඒ සඳහා එය ජනාධිපතිතුමා බලයට එන්න එන වෙලාවේදී මේ යුද්ධය නතර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කළ අපිට මතකයි. ඒ නිසා ඔය ඊනියා මානව හිමිකම් ආදී දේවල් වලට නොඑක් විදිහට ඒ අය තොරතුරු සපයමින් අනවශ්‍ය විදිහේ වැරදි ආකල්ප ඇති කරමින් ලෝකය අවුලමින් මේ රටේ සාමය විනාශ කිරීමට කටයුතු කරන මේ අවස්ථාවේදී මුළුමහත් රටම භික්ෂුන් වහන්සේලා හැටියට අපිත් ඒ වගේම ජනතාවක් හැටියට සියලු දෙනාත් මේ රටට ආදරය කරන සිංහල දෙමළ මුස්ලිම් මේ සියලුම දෙනා මේ අන්තවාදී ආගමික සංවිධානය තුළ පවතින මේ අන්තවාදයට විරුද්ධව සහ ඒ අන්තවාදයේ පරාජය කිරීම සඳහා පෙළගැසිය යුතුයි කියන එක අපි ඉතාමත් වගකීමෙන් යුක්තව සඳහන් කරනවා.